අපි බොහෝ දේවල් කතා කරා අපේ පින්නන්ත දරු දැරියන් මම හිතන්නේ මේ වෙනකොට මේ වැඩසටහන නරඹපු අය තමන්ගේ ජීවිතය નિවැරදි කරගන්න වැඩපිළිවෙල ආරම්භ කරලා ඇති කියලා අපි හිතනවා. මේ හැමදාම මම සාරාංශයක් මතක් කරනවා මොකද්ද අපි කරේ මේ දවස් ටිකේ කියලා මේ දින කීපෙම. ඒක අද අද දවසෙත් මතක් කරලාම ඉන්නම් කෙටියෙන් හැබැයි අපි ගිය සෙනසුරාදා ටිකක් වැඩි වෙලාවක් අරගෙන සාරාංශය මතක් කරා. නමුත් මතක් කරන්න ඕනේ මම හිතනවා මේ වෙනකොට හැමෝම ජීවිත අරමුණක් ඇති කරගෙන නැති කියලා. ජීවිතේට අරමුණක් ඇති කරගෙන නැති කියලා අපි ඒකට අරමුණ ඇති කරගන්නේ කොහොමද කියලා කිව්වා. තමන්ගේ ජීවිතේට හැම කෙනෙකුටම අරමුණක් තියෙන්න ඕනේ. අරමුණක් නැති ජීවිතය හුලඟ යන කොලයක් වගේ. ඇයි? එන එන පැත්තට ගහගෙන යනවා නේද? එන එන පැත්තට හමාගෙන යනවා. අරමුණක් තියෙන ජීවිතේ හරියට ගල් ගෙඩියක් වගේ. හරි? වටෙන් පිටෙන් හුලං ආවට වෙනස් වෙන්නේ නැහැ. ඒක ඇතර තියෙනවා. හුලඟට ගහගෙන යන්නේ නැහැ. මොකද්ද හුලඟට ගහගෙන යනවා කියන්නේ? හුලඟට ගහගෙන යනවා කියලා කියන්නේ ඔන්න දැන් අපේ ජීවිතේට දැන් සමහර අය ඉන්නවා අපි දැකලා තියෙනවා ඔන්න උසස් පෙළ සමත් වෙලා උසස් පෙළ විෂයන් කරන්න සමත් වෙලා සාමාන්‍ය පෙළ ටික දවසක් ඔන්න එක විෂය ධාරාවක් කරනවා. හරි. එතකොට ඕ යාළුවෝ ටික කියනවා නෑ නෑ මේක තමයි හොඳ මේක තමයි හොඳ කියලා. අර කොක්කෝම නැතර තා ටික දවසක් වෙන එකක් කරනවා. ආයෙ තව කවුරු හරි වෙන කට්ටිය එකතු කරගෙන නෑ නෑ ඕක නෙවෙයි අර જાතිය තමයි හොඳ කියලා. අහවල් එක තමයි. ඊට පස්සේ ඒක පටන් ගන්නවා. ආයෙ ටික දවසක් ගිහලා ආයෙ තිබ්බෙකටම එනවා. හරිද? මේ ජීවිතේට හරි අරමුණක් නැති එකෙන් වෙන්නේ හුඟක් වෙලාවට අපි අයාලේ යනවා. කියන කියන පැත්තට යනවා. සමහර ඉගෙන ගන්න නැතුව රස්සා කරොත් හොඳයි කියලා හිතාගෙන එහෙම වැඩ කරන එක එක්කන කියන ඒවාට. ඉතින් ඒකද පළවෙනියෙන් ජීවිතේට අරමුණක් තියෙන්න ඕන. අරමුණක් තිබ්බොත් එහෙම හුලඟ යන කොලයක් වගේ නෙවෙයි ජීවිතේ. ඒක අපි වැඩි හිටියටත් එහෙමයි මටත් එහෙමයි. එහෙනම් අරමුණක් ඇති කරගන්න ඕන. දෙවෙනි එක තමයි අරමුණක් ඇති කරගත්ත පමණින් ඔක්කොම අරමුණට යන්නේ නැති බව මම මතක් කරා. මැරතන් එකක් දුවනවා වගේ තමයි අරමුණ කියලා කියන්නේ. ඔක්කොම එක එක පේලියකට තියලා මැරතන් එකකට ලෑස්ති කරවුවොත් එහෙම ඔක්කොටම ජයගනුවට යන්න බෑ. සමහර කට්ටිය කෙටි වේලාවකින්ම ඒක නවත්තලා දානවා. සමහර කට්ටිය භාගයක් විතර කියලා නවත්තනවා. සමහර කට්ටිය තුන් කාලක් විතර කියලා නවත්තනවා. සමහර කට්ටිය සමහර එක්කෙනෙක් පළවෙනියා වෙනවා. සමහර කට්ටිය ජයකනුවට යනවා. ඔක්කොම එක තැනකින් පටන් ගත්තා. ඒ වගේ තමයි මේ ජීවිතයේ අනිකුත් දේවලුත් එහෙමයි. අරමුණු ඇති කරගත්තට සමහර අය අරමුණට වේගෙන් යනවා. සමහර අය ටික දවසකින් අරමුණ අයින් කරලා දානවා. සමහර අය භාගයක් මැදක් විතර ගිහිල්ලා අරමුණ අයින් කරනවා. සමහර අය තුන් කාලක් විතර ගිහිල්ලා අපරාධ ඉවර කරගන්න බැරි වෙනවා ඒක කරගන්න. ඒ වගේ තමයි. සමහර අය ලොකු ජයග්‍රහණ ලංකාවෙන් පළවෙනියා වෙනවා. නේද? ඒ ඔක්කොම ළමයි. ලංකාවෙන් පළවෙනියා වෙන්නේ ළමයෙක්. එතකොට අපේ දුවලා පුතා ලස්සන මමත් ළමයෙක්. නේද? මට වුණත් ලංකාවෙන් පළවෙනියා වෙන්න බැරි කමක් නැහැ විභාගෙකින්. හරිද? ඒ වගේ අපි ලොකු බලාපොරොත්තු තියන්න සූදානම් වෙන්න ඕන ජීවිතේ. කොහොම හරි කමන්නේ අරමුණක් ඇති කරගන්න ඕන. ඒ අරමුණ ඇති කර ගැනීමෙන් විතරක් බෑ අපි කතා වුණා අරමුණට කැමැත්ත ඇති කරගන්න ඕන කියලා. අරමුණට කැමැත්ත ඇති කරගන්න ඕනේ නැත්නම් ඒ අරමුණ වෙන්නේ නැහැ. කැමැත්ත ඇති කරගන්න විදිහ කතා කරා අරමුණට ගියොත් මට ලැබෙන ප්‍රතිලාභ ගැන මෙනෙහි කරන්න කිව්වා අරමුණට යන්න බැරි වුණොත් මම මේවා මේ කෙටියෙන් කියන්නේ සාරාංශයක් විදිහට කියන්නේ අපි මේක කතා කරපු හින්දා දීර්ඝ වශයෙන් අදත් දීර්ඝ වශයෙන් කතා කරොත් එකම දේ හැමදාම කතා කර කර ඉඳ වෙනවා අරමුණට ගියාම ලැබෙන ප්‍රතිලාභ මෙනෙහි කරන්න කිව්වා ඒ කියන්නේ මට අරමුණට යන්න වුණොත් නැත්නම් මම දැන් කැම්පස් එකට මාව ඇතුල් වෙන මට්ටමට මම විභාගේ සමත් වුණා. විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙන්න පුළුවන් විදිහට මම විභාගය සමත් වුණා කියලා දැනගත්ත මොහොතේ ඇති වෙන සතුට එතනින් එහාට ජීවිතේ වෙනස් වෙන හැටි ඒව මෙනෙහි කරන්න කිව්වා මම. ඊළඟට ඒ තත්තර ගියාම දැන් දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි මේ මට්ටමට ගිහලා රැකියාවකට ගියාට පස්සේ සමාජය ලැබෙන තත්ත්වයන් මිනිසු පිළිගන්න හැටි ඒව මෙනෙහි කරන්න කිව්වා. ඊළඟට යන්න බැරි වුණොත් කියලා මෙනෙහි කරන්න කිව්වා. එතකොට අපි සාමාන්‍යයෙන් අරමුණකට කැමැත්ත ඇති කරගන්න කරන්නේ අරමුණට ගියොත් ඇති වෙන ලාභත් අරමුණට යන්න බැරි වුණොත් ඇති වෙන පාඩුත් මෙනෙහි කරනවා. එතකොට විභාගය අසමත් වුණොත් කොහොමද මං අම්මටවත් කියන්නේ තාත්තටවත් කියන්නේ යාළුවන්ට කියන්නේ කොහොමද? කොයිතරම් නින්දාවක්ද කියලා අපි මෙනෙහි කරන්න කියලා කිව්වා. එහෙම මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අරමුණට තියෙන කැමැත්ත වැඩි වුණා. අපේ දරුවම කිව්වා අරමුණට තියෙන කැමැත්ත වැඩි වුණා කියලා. කොච්චර වැඩි වෙන්න ඕනද කියලා බලා ගන්න ඕනේ. හරිද? එතන තමයි අපිට අපි වැදගත්ම තැනක් හදාගත්තේ අපේ දුවලා පුතාලාට මතක ඇති. ඔතන තමයි අපේ ජීවිතේ හරියටම ස්පර්ශ කරන්න ඕන තැන. හරිද? අපි අරමුණු ඇති වෙනවා තමයි අරමුණට තියෙන කැමැත්ත කොච්චර වැඩි වෙන්න ඕනද? කොයි සීමාවකට වැඩි වෙන්න ඕනද කියලා අපි මිම්මක් ඇති කරගන්න ඕනේ. හරිද? මේක වැඩි කරගන්න පුළුවන් අපිට නැත්නම් අපි අරමුණු වලට යන්නේ නැහැ. මේකට තමයි මම අපේ දුවල පුතාලාට කිව්වේ වයිහන්දියේ කතාව. මතක තියාගන්න. එහෙම කිව්වම අපේ පුතාලාට මතක ඉන්නවා. හ්ම්. මිනිස්සෙක් වයිහන්දියකට ආවා. හරි දැන් පැති දෙකක් තියෙනවා යන්න. වයිහන්දිය කියලා කියන්නේ වයි අකුර වගේ තියෙන හන්දියක්. හරි. එතකොට මේ වයි හන්දිය අපිට හැම තැනකදීම හම්බ වෙනවා. ඔන්න එක තැනක් හම්බ වෙන තැන මම කියන්නම්. මේ ලොකු කැමැත්තක් තියෙන පාඩම් කරන්න කියලා දැන්. අපි දැන් කැමැත්තක් හැදිලා තියෙන දැන් අර විදිහට මෙනෙහි කරලා. අද අද අද පාසල් ඇරලා ගිහිල්ලා මම හොඳට පාඩම් කරනවා කියලා හිතාගෙන දැන් පාඩම් කරන්න කැමැත්තක් තියෙනවා. හරි. ඊළඟට ඔන්න දැන් කාලා පිරිසිදු වෙලා කුස්සියේ පැත්තේ ඉඳන් එනවා කාමරේ පැත්තට යන්න. හරිද? උතන තමයි වයිසන්දී හම්බෙන්නේ. හරිද? එනකොට අර පැත්තෙන් රූපවාහිනිය දාලා ඒකේ ක්‍රිකට් මැච් එකක් යනවා. මේ පැත්තෙන් පාඩම් පොත පාඩම් මේසෙ පැත්තේ තියෙනවා අපිට පාඩම් කරන්න ඕන තැන. දැන් මැද ඉන්නේ. දැන් මේ පැත්තටත් පාරක් තියෙනවා. මේ පැත්තටත් පාරක් තියෙනවා. දැන් කෝකටද යන්නේ? හරිද? මෙතෙන්දි හරියට නිකන් එක්කෙනෙක් මාව අදිනවා රූපවාහිනිය පැත්තට මගේ අතින් අල්ලලා දකුණු අතින් අල්ලලා රූපවාහිනිය පැත්තට අදිනවා එක්කෙනෙක්. අනිත් එක්කෙනා පොත් මේසෙ පැත්තට අදිනවා. දෙන්නෙක් මාව දෙපැත්තෙන් අල්ලලා ඇද්දොත් කොයි පැත්තටද යන්නේ? දෙන්නෙක් මාව දෙපැත්තට අල්ලලා ඇද්දොත් මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා මාව දෙපැත්තට අල්ලලා ඇද්දොත් කොයි පැත්තටද යන්නේ? හයියෙන් අදින කෙනාගේ පැත්තට. දැන් මේ පැත්තට යන්නත් මට කැමැත්තක් තියෙනවා අපේ දරුවා. දැන් කැමැත්ත හදාගෙන තියෙන්නේ. පාඩම් කරන්න යන්නත් කැමැත්තක් තියෙනවා රූපවාහිනිය පැත්තට යන්නත් කැමැත්තක් තියෙනවා. වැඩි කැමැත්තක් තියෙන පැත්තට තමයි මේක හැදෙන්නේ. එහෙනම් වයිහන්දි හම්බුනහම අපි හැම වෙලේම යන්නේ කොයි පැත්තටද? ජීවිතේ එනකොට වයිහන්දි හම්බ වෙනවා. හම්බ වෙනකොට යන්නේ වැඩි කැමැත්ත තියෙන පැත්තට හැරිලා යනවා. හරිද? ඒක අපි කරන දෙයක් නෙවෙයි දුවේ පුතේ. ඒක කෙරෙන දෙයක්. හරි? එතකොට ඒක කරන්නේ ඒ හන්දියට එනකොට වැඩියෙන් කැමැත්ත තියෙන කොයි පැත්තටද? ඒ පැත්තට තමයි යන්නේ. ඒක මං ඔන්න ඔතන අල්ලගන්න, වැඩේ අල්ලගන්න තමන්ගේ පැත්තෙන් අල්ලගෙන පොඩි වැඩක් කරන්න ඕනේ. දැන් අපි හිතමුකෝ පාඩම් කරන්නේ නැතුව ටීවී බල බල ඉඳලා හැන්ද වෙනකොට පැයක් දෙකක් බැලුවා නම් හිතට සතුටුද දුකද? රූප වහින බල්ලේ වුණාට පස්සේ මොකුත් නැහැ බලපේව නැහැ නේද? දැන් සතුටුද දුකද? දැන් දුකයි. නේද? පශ්චත්තාපයි. එතකොට අපි ගන්න තීරණයක් තියෙනවා. මම කියලා දුන්නා ඊපෙරේද? ගන්න තීරණයක් තියෙන මොකක්ද තියෙන්නේ? හෙටනම් මම හෙටනම් මම කොහොම හරි පාඩම් කරනවා කියලා අදහසක් තියාගෙන ඉතින් ඉන්නවා. හෙටත් මොකද වෙන්නේ? හෙටත් ඇයි වයිසන්දිය දෙනකොට කැමැත්ත මේ පැත්තට නම් ওই පැත්තට එනවා ආශරය. එහෙනම් හෙට නම් මම මේක කරන්නේ නැහැ කියලා අදිෂ්ඨානය අරගෙන විතරක් මදි. තව වැඩක් තියෙනවා කරන්න. මොකද්ද? රූපවාහිනී වැඩසටහනට තියෙන කැමැත්තට වැඩි කැමැත්තක් පාඩම් පැත්තට ඇති කරගන්න ඕනේ හෙට වෙන්න ඉස්සෙල්ලා. හරිද? ඔන්න ඔතන අපිට වැඩි හිටියවක්වත් මේ මේ මූලධර්මය භාවිතා කරන්නේ හරිද? නුවණ තියෙන ඇත්තෝ නුවණ තියෙන අය Tamanට වැඩේ අවශ්‍ය වැඩේ කරන විදිහට හිත හදා ගන්නවා. හරි? එතකොට මේ වගේ ක්‍රමවේද අපේ සමාජයේ ළමයි අතර නැහැ. එතකොට ඒ පිටරටවලවත් නැහැ. මේ ඉන්නේ හිත හදන වැඩ පිළිවෙලා. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට මේ වගේ වැඩ පිළිවෙලා හම්බෙලා තියෙනවා. එහෙනම් මේවා ක්‍රියාත්මක කරන දරුවා ඉහළම තැනකට යනවා. මොකද එයා හැම වෙලෙම කැමැත්ත ඇති වෙන. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? දැන් බලන්න රූපවාහිනිය බලන්න තියෙන කැමැත්තට වැඩිය මට පාඩම් කරන්න තියෙන කැමැත්ත අඩුයි. එහෙනම් මොකද කරන්නේ? ආයසරයක් අර ටික මෙනෙහි කරන හොඳට හොඳට හොඳට හෙට හෙට හැන්දෑවේ ওই අවස්ථාව එළඹෙන්න ඉස්සෙල්ලා ওই අවස්ථාව හැදෙන්න ඉස්සෙල්ලා මොකද කරන්නේ? හොඳට මෙනෙහි කරලා හදා ගන්නවා. මෙනෙහි කරන වෙලාවක් දාගත්තනේ. ඒක අපි දැන් තව චුට්ටකින් මතක් කරන්නම් ආය. මේ හදා ගන්නවා. ඉන්නකෝ කියලා එකපාරටම මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා නැවත වාරයක් අරමුණට ගියොත් මට මේවා තමයි ලැබෙන්නේ මේවා තමයි ලැබෙන්නේ යන්න බැරිුනොත් මෙහෙම වෙනවා හ්ම් දොස්තර මහත් එක්ක වුණාම දැන් දොස්තර මහත් එක්ක වෙන එක නම් අරමුණ තියෙන කාගේ හරි දොස්තර මහත් එක්ක වුණාම මට මේ වගේ දේවල් ලැබෙනවා මට මේ වගේ ඉඳ හම්බ වෙනවා මේ වගේ සමාජයෙන් ලාභ හම්බ වෙනවා නේද සිංහෙක් වගේ ඉන්න පුළුවන් වෙන අයට කරන්න බැරි දෙයක් කරපු හින්දා පිළිගැනීම නේද ඔය වගේ ගොඩ දේවල් මෙනෙහි කරලා හොඳට කැමැත්ත හදා ගන්නවා හරි එහෙම කැමැත්ත හදාගෙන අද රෑ තමයි හදාගත්තේ. දැන් උත්තර හිතලා හිතලා හිතලා කැමැත්ත හදාගත්තා. දැන් ටෙස්ට් එක තියෙන හෙටත් ආයෙ. ආයෙ හෙටත් මොකද කරන්නේ? පාසලෙන්ලා ගෙදර ඇවිල්ලා කාලා පිරිසිදු වෙලා දැන් යන්න යන්නේ. දැන් ගිහිල්ලා බලනවා. ගිහිල්ලා මනට ඊයේ වගේම හරි රූපවාහිනී හොඳ වැඩසටහනක් කරනවා. මේ පැත්තේ පොත් මේක තියෙනවා. දැන් ඔන්න වයිහන්දියේ. හරි. දැන් මොකද වෙන්නේ? බලනකොට රූපවාහිනී බලන්නත් කැමැත්තක් තියෙනවා. ඊට වැඩි කැමැත්තක් තියෙනවා. එයාට අරමුණ මෙනෙහි කළා මෙනෙහි කළා කැමැත්ත හදාගෙන තියෙන්නේ. ඊට වැඩි කැමැත්තක් තියෙනවා. මේ පැත්තට නිකම්ම මා මේ පැත්තට හැරෙනවා. හරිද? ඔන්න ඕක හැමදාම තමන්ගේ හිතේ දෙවෙනි වතාවට වැරද්ද වෙන්න ඉස්සෙල්ලා හදන්න ඕන. ඕනම් වැරද්දක් අයින් කරගන්න තියෙන ලොකුම ක්‍රමය තමයි ඒක. ඒක මේ අපේ දරුවන්ට විතරක් නෙවෙයි වැඩිහිටියන්ට උනත් භාවනා කරන අයට උනත් ඕනම වෙනත් වෙනත් අරමුණකට යන්න උවමනාව තියන අයට මේ ක්‍රමය පාවිච්චි කරලා පුළුවන්කමක් තියෙනවා තමන්ගේ ජීවිතේ අවශ්‍යතාවන්ට සකස් කරගන්න. හරිද? ඒකට මෙනෙහි කිරීම කරන්න සමහර අයට පාප මිත්‍රයන් වයින් කරන්න බැරුව ඉන්නවා. හරිද? සමහර පාප මිත්‍රයෝ ඉන්න තමන්ගේ ජීවිතේට එකතු වෙලා එයාලා වයින් කරන්න බෑ හිත බොළඳ වෙලා වගේ ඉන්නවා. හරිද? අයින් කරන්න හදනවා ආයේ පැත්තටම හැබුරන. අයින් කරන්න හදනවා ආයේ පැත්තටම හැබුරන. ඒක නිසා පාපේ එහෙම ඇලි ගලී ඉන්න ස්වභාවයක් තියෙනවා. අන්න මොකද කරන්න ඕන? මෙයාත් එක්ක ඉඳීමෙන් තියෙන ආදීනවත් එයාගෙන් අයින් වීමෙන් තියෙන ආනිසංසත් හොඳට මෙනෙහි කරන්න ඕන. හොඳට මෙනෙහි කරනවා. හොඳට මෙනෙහි කරනවා. සමහරට වැරදි වලින් අයින් වෙන්න බැරුව ඉන්නවා. හරිද? ඒ වැරද්ද කිරීමෙන් ඇයි වැරදි වලින් අයින් වෙන්න බැරි? හැම වෙලේම වැරද්ද කරලා ඉවරනාට පස්සේ තීරණයක් ගන්නවා. අය දැන් ඔය ඔය මත්පැන් වලට එහෙම ඇබ්බැහි වෙලා ඉන්න සමහර අය ඉන්නවා. ඒවා හින්දා හරියට දුක් විඳිනවා. එතකොට මේ වැරද්ද කරන වෙලාවේ නිකම් මේකට ඇබ්බැහි වෙලා ගියා. ගිහිල්ලා වැඩේ ඉවරනාට පස්සේ හරියට පස්සත්තාප හරියට දුක් වෙනවා. හැබැයි එයා හිතා ගන්න ආයෙ නම් කවදාකවත් බොන්නේ නැහැ. ආයෙ පරිසරයෙන් වෙච්ච ගමන් වැඩේ කරනවා. ඉතින් ඒ වෙලාවට මොකද කරන්න ඕනේ? අර බීමේ තියෙන ආදීනවත් නොබීමේ තියෙන ආනිසංසත් හොඳට මෙනෙහි කරනවා. මෙනෙහි කරපුවම මොකද වෙන්නේ? එක දවසක් වෙනවා මොකද කරන්නේ? අද බොනවද නැද්ද? බොනවද නැද්ද කියන වයින් දීර වෙනවා. හරි? එතකොට හැරෙන්නේ නොබොන පැත්තට හැරෙනවා. හරි? අන්න එහෙම අපේ ජීවිතේම හදාගන්න පුළුවන් අපේ දරුවන්ට මේ ක්‍රම පාවිච්චි කරොත්. හරි? එහෙනම් දැන් අපි බලමු එතනින් එහාට අපි මොනවද කරේ කියලා. දැන් කැමැත්ත හොඳට හදාගන්න මේ පුළුවන්. නේද? දැන් කරන හැටි දන්නවා. ඊට පස්සේ අපි දරුවන්ට කිව්වා එහෙම හොඳට කැමැත්ත හදාගත්තට පස්සේ මේ කැමැත්ත තියාගන්න කියලා. හුඟක් අයට ලොකු කැමැත්තක් ඇති වෙන යමක් කරන්න ටික දවසකින්ම ඒක නැති වෙනවා. ආයෙ ලොකු කැමැත්තක් ඇති වෙන මේක කරන්න ආයෙ ටික දවසකින් නැති වෙනවා. එතකොට මොකද කරන්නේ? වැඩේ මගදී අතහරිනවා. එහෙම අතේ අතහරින්න නැතුව එක දිගට මේක කරන්න නම් ඇති කරගත්ත කැමැත්ත පවත්ත ගන්න ඕනේ කියලා මම කිව්වා. මතකද? ඇති කර ගන්න ඕනේ කැමැත්ත පවත්ත ගන්න ඕනේ. මේ පවත්වා ගැනීම සඳහා මොකද කරන්න ඕනේ? දවසකට එක සැරයක්වත් අර මෙනෙහි කිරීම කරන්න ඕනේ. හොඳට හැංගීම ඇති වෙනද මෙන්න පළවෙනි දවසේදී ටිකයි මෙනෙහි කරනවා දෙවෙනි දවසේ. දෙවෙනි දවසේට වැඩිය අඩු තුන දහය කෙටි වෙලාවකින් මේක දැන් මෙනෙහි කරන්න පුළුවන්. ටික දවසක් යද්දී. මෙහෙම මෙනෙහි කර කර මෙනෙහි කර කැමැත්ත ආරක්ෂා කරගන්න දවස ගන්න මෙනෙහි කරන්න ඕනේ. අමතකුණා. ඒකෙන්ද අපි මොකද කරන්නේ? පොඩි සටහනක් හදාගත්තා මතක ඇති. පටන් ගන්න දවසේ ඉඳන් දිනේ ටික දාගත්තා මේ අතට පල්ලෙහාට. ඊළඟට මොකද කරේ? අරමුණ මෙනෙහි කිරීම කියලා තීරුවක් දාගත්තා පල්ලෙහාට. අපි මේකට වෙලාවක් දාගත්තා උදේ නැගිට ගමන් මේක මෙනෙහි කරන්න ඕන කියලා. නැගි වෙන වෙලාවට මෙනෙහි කරට හරියන්නේ නැහැ මේ කොලේ පාවිච්චි කරන්නේ නැගිට ගමන් නැගිටලා කට හොදගෙන ඇඳේ ඉඳගෙන හරි එතන තියෙන පුටුවක ඉඳගෙන හරි විනාඩි 5ක් හෝ 6ක් හෝ Tamanට හොඳට හිතට ඒ හැඟීම ඇති වෙනකම් මේක මෙනෙහි කරන අරමුණට ගියොත් මට මේවා දැනෙන මම කොහොම හරි මේ අරමුණට යනවා අරමුණට යන්න බැරි වුණොත් මට මේ වගේ දේවල් තමයි වෙන්නේ කියලා හොඳට මෙනෙහි කරනවා. ඒම කැමැත්ත වැඩි වෙනවා. අන්න ඒක කරලා අර කොටු ඉස්සරහින් හරියට දානවා. හරිද? ඊළඟට ඒ විදිහට කොයි වෙලාවෙ හරි අරමුණ මතක් වෙලා මෙනෙහි කරාට හරියක් දාන්නේ නැහැ. එදාට දාන්නේ පස්සේ මතක් වුණාට පස්සේ වැරද්දක් දානවා. හරියටම උදේ නැගිට ගම මෙනෙහි කරොත් විතරයි හරියක් දාන්නේ. හරි? දැන් මොකද වෙන්නේ? මේක දැන් සමහර දවස්වලට හරි. හරි? සමහර දවස්වලට වැරදි. ආය දවස් දෙකක් විතර හරි. ආය දවස් දෙකක් විතර වැරදි. ඔහොම ඔහොම ගිහිල්ලා එන්නෙන්ද හරි ගාන වැඩි වෙනවා. ටික දවසක් යනකොට හරි වැටෙන ගාන වැඩි වෙනවා. මම අපේ දරුවන්ට කියලා දුන්නේ මේක කරගෙන යන්න ඕනේ එක දිගට දවස් 21ක් එක මැද එක වැරද්දක්වත් නැතුව හරි දක්නෝ 21ක් එනකම්. කැඩුණොත් බෑ. කැඩෙන්නේ නැති වෙන්න එක දිගට 21ක් වෙනකම් මේක කරා යන්න. ඊට පස්සේ මේක පොඩි කරලා සේරනවා. ඇයි පොඩි කරලා ඉදිරියට ගන්නේ? දැන් ඇද්ද වැඩේ? දැන් මොකද වෙන්නේ? එහෙම කරාට පස්සේ අනිවාර්යයෙන්ම හැමදාම නැගිටිනකොට මතක් වෙනවා. එතකොට අරමුණ මෙනෙහි කරන හැමදාම දෙතයා මුළු ජීවිත කාලෙම උදේ නැගිටිනකොට අරමුණ මෙනෙහි කරන්න මතක් වෙනවා. හරි ඒ කාලේ ඒ කාලයට කාලෙන් කාලයට තියෙන එක එක අරමුණු තියෙයි අපේ ජීවිතේ ඒ කට්ටිය හරියටම අරමුණු වලට යනවා දැකලා තියෙනවද මේ සමාජයේ හුඟක් සමහර අය ඉන්නවා ගාත්තොත් තීරණයක් ගත්තම තමයි නේද කොහොමත් ඒ අරමුණට යනවා යාලා අන්න එහෙම හැදෙන්න ඕනේ එහෙම කරන්න පුළුවන් වෙන්න ඕනේ ඉතින් ඕක ඔය ටික අපි කතා කරා හරිද දැන් මම හිතන්නේ මේ වෙනකොටත් අපේ සමහර දරුවෝ මේ වගේ සටහනක් අරගෙන යනවා ඇති කියලා මම හිතනවා ඊට පස්සේ අපි ඒත් එක්කම කතා වුණා තව දෙයක් මේ අරමුණට යන්න අපිට මේ ඔක්කොම ධර්මයන් හම්බුනේ කවුරු හින්දාද බුදුරජාණන් වහන්සේ හින්දා ඒ හින්දා බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත හැකි ආශිර්වාදය ලබා ගැනීම සඳහා නැත්නම් අපිට මේ ධර්මයෙන් ලබාගත හැකි විශාල ආශිර්වාද දවසකට එක සැරයක් අපිට අපේ ධර්මය අපේ ශාස්ත්‍රයන් වහන්සේ මෙනෙහි කරන්න ඕනේ. ඒකට අපිට ලොකු චිත්ත ශක්තියක් හම්බ වෙනවා. ඒ හින්දා දවසකට එක සැරයක් බුදුන් වඳින්න ඕනේ කියලා ඒකත් අමතක වෙනවා නම් අර සතහනක දාගන්න කියලා කිව්වා. ඊළඟට අපිට මේ මේ වගේ අරමුණකට යන්න සිහිය, නුවණ, වීරය, ඉවසීම, අදිෂ්ඨානය වගේ ගුණ ඕනේ. ඒක හිතේ තියෙන හිත ශක්තිමත් කරගන්න ඕනේ. කැමැත්ත ඇති වුණාට විතරක් මදි හිත ශක්තිමත් කරගන්න ඕනේ. ඒ සඳහා තමයි අපි දරුවන්ට අපි හොඳට කියලා දුන්නා හිත ශක්තිමත් කරන සිතේ තියෙන ගුණයන් අවදි කරන වැඩපිළිවෙල තමයි පංචශීල ප්‍රතිපදාව. සතෙක් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, සුරාපානය කරන්නේ නැහැ කියලා දැඩි තීරණයක් ගත්තාම වෙනදට සතෙක් මරපු අවස්ථාවක් තියෙනවා නම් මදුරුවෙක් හරි මරපු බලන්න ඒ මදුරුවා මරන්න නැතුව ඉන්න එයාට සිහියෙන් ඉන්න ඕනේ. මදුරුවා මරන්න නැතුව ඉන්න සිහියෙන් ඉන්න ඕනේ. නේද? අන්නේ මధుරවා මරන්න නැති වෙන්න සිහියෙන් ඉන්න ඉන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අදිෂ්ඨානයෙන් ඉන්න ඕනේ. නේද? මధుරයක් දකින්නට කනට එනකොට වීරයෙන් නෑ නවත්තගෙන ඉන්න ඕනේ. හිවසීමෙන් ඉන්න ඕනේ. නේද? උපේක්ෂාවෙන් ඉන්න ඕනේ. අන්න සිහියෙන් ඉන්න වාරයක් වාරයක් ගන්න සිහිය වැඩි වෙනවා. වීරයෙන් ඉන්න ඉන්න ඉන්න ඉන්න වීරයෙන් ඉන්න පුරුදු වෙනවා. දැන් පාඩම් කරන්න ගියාම උනත් වීරයෙන් ඉන්න ඕනේ මේ වෙලාව වෙලාවේ කරනවා. හරිද? එතකොට වීරිය වැඩි වෙනවා. අදිෂ්ඨානය වැඩි වෙනවා. එහෙනම් පන්සිල් රකින්න කෙනෙකුට සිහිය, වීරිය, ඉවසීම, අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව වැනි ගමනක් යන්න සිතත් එක්ක එකතු වෙලා ලොකු ගමනක් යන්න අවශ්‍ය කරන ශක්තිය හැමදාම වර්ධනය වෙනවා පන්සිල් රකින්න කෙනෙක්ගේ. ඒකින්ද අපි කිව්වා අර කොලේ 1 2 3 4 5 කියලා දාගන්න කියලා මොනවද මේ? පන්සිල් පද පහ. කැඩුනොත් වැරද්දක් දානවා. එකක්වත් කැඩුන්නේ නැත්තම් හැම සිල්පදයක් ඉස්සරහම හරියක් දානවා. දැන් බුද්ධ වන්දනාව තියෙනවා, අරමුණු මෙනෙහි කිරීම තියෙනවා, පංචශීලයේ තියෙනවා. හරිද? මම හිතනවා දරුවෝ මේ ටික කරගෙන යන්න වෙනවා. ඊළඟට අපි කිව්වා අදිෂ්ඨානෙන් වැඩ කළ පුරුදු වෙන්න කියලා. යම් වැඩක් කරද්දී වෙලාවක් අදිෂ්ඨාන කරගන්න කියලා කිව්වා. කාලයක් හරි වෙලාවක් හරි උදේට නැගිට්ටහම පාසල් යන්න ලෑස්ති වෙන්න වෙනදාට පැයක් යනවා නම් වෙනදාට පැයක් යනවා නම් දැන් විනාඩි 40ක් 45කින් මම මේක කරනවා කියලා අදිස්ථාන කරගන්න කිව්වා. අදිස්ථාන කරගන්න කියලා මොකද කරේ? කරේ දැන් නිකන් තරංගයක් වගේ. හරි මම 45කින් මේක කරනවා කියලා ඉතින් කරනවා. එතකොට වෙනදා වගේ ඔය එහාට මෙහාට වැනි වැනි හිමින් කර යන්නේ නැහැ. එතකොට වේගෙන් වේගෙන් වේගෙන් ගිහිල්ලා ඉක්මනට වැටි කරගෙන කොහොම හරි අර වෙලාවට කරන්න බලනවා. ඊටත් වැඩිය කලින් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දවසේ කටයුතු හතරක් පහක් මේ විදිහට කරන්න ඕන. අද නාන්න නම් ඉන්නේ දැන් සමහර ලාට මොකද නිවාඩු දවසේ නෑම ගැන ඉතින් ආයේ අපේ පුතාලාගේ මන් දන්නේ නැතුව මොකද කරන්නේ කල් දදා කල් දදා ඉන්නවා තව චුට්ටකින් නානවා හරිදි හොදකින් නානවා දෙකට විතර එහෙනම් නානවා නේද නෑ නෑ තව ටිකක් වෙලා ඉන්න ඔහොම ඉන්නකොට තව කවුරු හරි එනවා නේද කතා කරලා අන්තිමට මේ රෑ වෙලා තමයි හරිදි හොදන්නේ නාන්නේ අර නිකන් ඉන්න දවසේ නිකා නාස් වෙලා ගිහලා එහෙම නෙවෙයි කලින්ම උදේම මේ වැඩේ ඉවර කරගන්න ඕන අනිත් එක ඒ ඒ ඒ වැඩේ කරන්න ගියාම ඉක්මනට බලන්න ඕන වෙලාව හරි මට වෙනදාට යනවා පැයකමාරක් විතර රෙදි ටික හොදගෙන නා ගන්න හරි අද පැයෙන් ඉවර කරනවා කියලා හිතාගෙන කොහොම හරි පැයෙන් ඉවර කරගන්න බලන ඉතිරි වෙලාව ටික විවේකීව ඉන්න පුළුවන් හරිද එහෙම ගොඩක් කාර්යක්ෂමව වැඩ කරන්න පුරුදු වෙන්න ඕන අදිෂ්ඨානයක් ගන්න ඕන සැකසරේ එතකොට එහෙම අදිෂ්ඨානයක් ගත්තට පස්සේ ඒකෙන් පෙරදුනත් ඒ කියන්නේ අපි තුන් විනාඩි 40කින් මේ වැඩේ ඉවර කරනවා කියලා හිතුවා 50ක් ගියා. ඒත් කමක් නැහැ මතක තියාගන්න. ඒ වගේ දවසකට වාර ගාණක් අපි මෙහෙම ජීවිතේ වැඩිපුර වාර ගාණ මොන කාණ්ඩ ගියත් අපි තුන් කම්පියුටර් ගේමයක් ගහන්න හිතුණා කියලා හරි මම පැය භාගෙන් නවත්තනවා. අපේ කටට මොකද වෙලා තියෙන්නේ? පාඩම් ගත්තොත් පැය දෙකයි තුනයි හතරයි මුළු හැන්දෑව වරුවයි ඔක්කොම කරා. හරි නැත්තම් පැයෙන් නවත්තනවා. ආදිස්ථානයකින් පටන් ගත්තේ. හරිද? අන්න එහෙම හරියට වෙලාවට තමන්ගේ වැඩ කරන්න අපේ දුවලා පුතාලාට තේරෙයි. සමහරවිට අපේ දුවලා පුතාලාට මම කිව්වා මේ දෙමාපියන්ගේ මේ විශේෂ සැලකිල්ල වදයක් වගේ දැනෙනවා. දෙමාපියන් විශේෂයෙන් සැලකන්නේ ඇයි? අනාගතේ අඳුර වෙයි කියලා බයට. එතකොට ඒ නෑ නෑ මං ඉතින් මම මේ ඒක බලා ගන්නම් අම්මේ කී කී කියලා එහෙම කියනවා. ඒක වදයක් වගේ. හැබැයි අපේ දුවලා පුතාලා ගැන අම්මලාට තේරුණොත් තාත්තලාට තේරුණොත් මෙයා කම්පියුටර් ගේම් එකක් අහනවා. හරි මම දන්නවා මෙයා පැයකට වැඩිව කරන්නේ. එයාගෙන් පාඩම් කරනවා කියලා මම දන්නවා. අම්ම අම්මට ටික දවසකින් තේරෙනවා. මෙයා සංවිධානාත්මක වැඩ කරන්නේ කියලා. රූප හැනි ළඟට ආවත් විනාඩි 15කින් බලන්න ඕන එක බලලා එයා යනවා කියලා දන්නවා. හරිද? අන්න එහෙම දන්නවා නම් මෙයා හරියට වැඩ කරනවා කියලා. අපේ පුතාලා හරියට වැඩ කරනවා කියලා අම්මලාට තාත්තලාට විශ්වාසයක් ඇති වුණොත් පැහැදිලිවම ආයෙ පිටිපස්සෙන් පන්නන්නේ නෑ පිටිපස්සෙන් පන්නන්නේ නෑ. ඉතින් ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ. අපිට එතකොට කිසි කරදරකාරී තත්ත්වෙ නැති වෙන නැත්නම් හැම වෙලෙම කියන උඩට එපා වෙනවා. නේද? ඒකින්ද අපි නිවැරදිව අවශ්‍ය කරන කටයුතු ටික කරලා පෙන්නන්න. ඉතින් වෙලාවක් අදිෂ්ඨාන කරගෙන කිව්වොත් ඒ දේ කරන්න. එතකොට හරීම කාලයක් යනකොට ජීවිතේ එහෙම වෙලාවට කියපු දේ කියපු වෙලාවට කරන්න පුරුදු වෙනවා. හරි ඒකින්ද ඔන්න දැන් අර කොලේ තව එකක් දාගත්තා අදිස්ථාණයෙන් වැඩ කරපු වාර ගාන හරිද එදා දවසේ මම මතක් කරන හැන්දෑවේ දැන් ඉස්සෙල්ලා මම මේ වැඩේ කරේ අදිස්ථාණයෙන් මේ වැඩේ කරේ අදිස්ථාණයෙන් මේ වැඩේ කරේ එහෙනම් තුනයි එහෙනම් තුනයි දෙකයි හතරයි හයයි ඔය විදිහට දානවා දවස ගානේ ඊට පස්සේ මේක නවතින කවදද දන්නවද අපේ පුතාලට තේරෙයි මේ ගණින්න බෑ දැන්. හැම මම හරියට ගණින්න බෑ නිකන් මතක නෑ වගේ. ඒ මොකද? උදේ ඉඳන් හැන්ද වෙනකන් කරන හැම වැඩකදීම ඔරලෝසු බලලා කරලා. හුඟක් වැඩ ඔරලෝසු දිහා බලලා මේ වෙලාවට ඉවර කරන්න කියලා කරලා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? පුරුදු වෙලා. එහෙම අරමුණක් ඇතුව වැඩ කරන්න පුරුදු පුහුණු වෙලා. එතකොට අන්න එහෙම පුරුදු වෙන තුරු අර අපේ කොලේ මේක තියාගන්නවා. හරි? හරි. දැන් අපි ගිය සෙනසුරාදා ටිකක් භාගෙට කතා කරපු ටිකක් යන්තම් කියලා දුන්න අපි පිළිබඳව අපිට පොඩි පරීක්ෂණයක් කරගන්න කොච්චර මම වීරිය සම්පන්නද කියලා ඒක වර්ධනය වෙනවද කියලා දැනගන්න පොඩි වැඩක් කරන්න පුළුවන්කම තියෙනවා. හරිද? කියන්නේ මොකක් හරි එකට එකට අරමුණක් ඇති කරගෙන මට කොච්චර වෙලා දරන්න පුළුවන්ද? මගේ දැරීමේ ශක්තිය මනින්න ඕනේ. අපි හැම වෙලෙම අපි පිළිබඳ දත්ත තියාගන්න ඕනේ. එතකොට තමයි අපිට හුඟක් දේවල් පිළිබඳව තමන්ට තමන්ගේ ජීවිතය පිළිබඳව සංවිධානාත්මක කටයුතු කරන්න පුළුවන් තමන්ගේ දත්ත පුළුවන් තරම් රැස් කරන්න. ඒක හරි මේ ආස හිතෙන වැඩක්. හරිද? ඕනනම් අපේ දරුවන්ට පුළුවන් අපේ ගුරුවරයෙක් අපිට ඉස්සර කියලා දීලා තිබ්බා. දවසකට පාඩම් කරන වෙලාව ලියන්න. හරි ඒ කියන්නේ මේ පාසල් වැඩ කටයුතු කරන වෙලාව නේ අමතර වෙලාවක මම පාඩම් කරන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. හරිද? දත්ත තියාගැනීමේ තියෙන වටිනාකම තමයි අමතර වෙලාවක් කරන්නේ කොහොමවත් පාසලේ ගණන් හදාගෙන ඉන්න කිව්වනම් ඒ ටික මම කරන්න ඕනේ. ඊට අමතරව පැයක්වත් පාඩම් කරන්න තියෙනවා නම් හොඳයි. නමුත් මේක විභාගයක් හිටුවේදී ආරෙන්න ලේසි කර කරන්නේ නැහැ. ඒකෙන්ද මොකද කරන්නේ? අපේ ගුරුවරයෙක් අපිට උගන්වලා තිබුණා ඉස්සර පාසල් යන කාලේ. පාඩම් කරන වෙලාව අමතර පාඩම් කරන වෙලාව කොලේක ලියා ගන්නවා. ඔය වගේ සටහනක. අද විනාඩි 40යි. හෙට විනාඩි 60යි. හරිද? ඊළඟ දවසේ විනාඩි 30යි. පාසල් වල ගෙදර වැඩවලට අමතරව විශේෂ පාඩමක් පොතක් අරගෙන විශේෂයෙන් බලපු හරි බලපු කාලය ලියා ගන්න. දැන් ඔය විභාගයේ කිට්ටුවේදී බලන මිසක් විභාගයට ඉස්සෙල්ලා බලන්නේ නැහැ. හැබැයි විභාගයට ඉස්සෙල්ලා ඔය මම මේ කියන විදිහට බලන්න පටන් ගත්තොත් ටික ටික විභාගයකට වෙද්දී ෂෝට් නෝට් එක විතරයි බලා ගන්න තියෙන්නේ. හරීම නිදහසේ ඉන්න පුළුවන්. අනිත් එක තමයි අනිවාර්යයෙන්ම ලොකු ජයග්‍රහණයකට එන්න පුළුවන්. මොකද ගොඩක් කලින් ඉඳන් බලලා තියෙන්නේ. හරිද? ඒකින්ද මොකද කරන්නේ මේ විදිහට පාඩම් කරන වෙලාව පොඩ්ඩක් ලියා ගන්නවා. ඒක ඕනනම් විෂය ටික බෙදලා ලියා ගන්නත් පුළුවන්. එහෙම කරලා මොකද කරන්නේ? දවසකට මෙච්චරයි, දවසකට මෙච්චරයි, දවසකට මෙච්චරයි කියලා ඕන මම කියන්නේ ඔයිට වැඩි තව එහාට ගිය සැලසුමක් අපි පස්සේ හදාගමු. ඉස්සෙල්ලාම කරන්න ඕන දෙයක්. එතකොට ඒක අරගෙන මේ පැත්තට පැය ගාන මේ පැත්තට දවස් ගාන දාලා පොඩි පගුවක් නැත්නම් පොඩි ප්‍රස්ථාරයක් අඳිනවා. දැන් මොකද වෙලා තියෙන්න ඕන? ඕක මෙහෙම වැඩි වෙලා තියෙනවා වැඩි වෙලා ඉර කෙරෙන් තියෙනවා. සමහර අය කොහොමද? මෙහෙම බිඳුවට එනවා බිඳුවට එනවා ආයුඩට යනවා. ඉතින් මේ ප්‍රස්ථාරය හැමදාම ඇඳගෙන යන්න. එතකොට දවස ගානේ දත්තයක් හම්බ වෙනවා. ඒ දත්තෙත් එක්ක ප්‍රස්තාවය වෙනස් වෙනවා. හරි සමහරවිට උඩටම ගන්න පුළුවන්. ඉතින් එහෙම ඒ වගේ ක්‍රමවේද පාවිච්චි කරන්ඩ තමන්ටම තමන්ව ඒ පැත්තට නැඹුරු වෙන ක්‍රමවේද. ඒ වගේ ලස්සන වැඩක් තමයි මේ කියන්න යන්නේ. තවත් ප්‍රස්තාරයක් ගැන කියන්න යන්නේ. දැන් අපි අතන තිබුණ ඉස්සෙල්ලා අපිට ළඟ තියෙනවනේ දැන් අර සටහනක්. ඒ වගේ තව ප්‍රස්තාරයක් ගැන ඒක අපි එදා කතා කරා. නමුත් අද ටිකක් ඒ ගැන වැඩිපුර කතා කරන්න ඕනේ. අපිට ඕනම වැඩක් කරන්න ගියාම හුඟක් අයට දැරීමේ ශක්තිය අඩුයි. හරිද? ඒ කියන්නේ අදිෂ්ඨාන ශක්තිය අඩුයි. ඒක දරාගෙන කරගෙන යන්න පුරුදු නෑ හිතට. ඒකෙන්ද හුඟක් දෙනා මොකද කරන්නේ? පටන් ගත්ත වැඩේ මගම නවත්තන. හුඟක් අය ලොක්කුවට පටන් ගන්නවා. අපේ පුතාලත් එහෙම කරලා ඇති. සමහර විට පාසලේ තමන්ගේ අයියා කෙනෙකුට අක්කා කෙනෙකුට හරි මොකක් හරි හොඳ සම්මානයක් විභාගයෙන් සමත් වෙච්ච හම්බෙච්ච එකක් නැත්නම් ලංකාවේ පළවෙනියා වෙලා දෙවෙනියා වෙලා නැත්නම් පළාතේ පළවෙනියා වෙලා මේ වගේ මොකක් හරි එකක් හින්දා කාට හරි ලොකු ප්‍රශංසාවක් ඇති වෙච්ච වෙලාවක නැත්නම් කට්ටියක් මේ විදිහට කැම්පස් එකට සම්බන්ධ වුණා කියලා තේරුණා කියලා දැන් අපි ලබන අවුරුද්ද නම් විභාග කරන්න ඉන්නේ මේ අවුරුද්දේ රිසල්ට් දැකලා ඉස්කෝලේ ළමයි මෙච්චරක් මේ වෙලාවක් වෙනවා කියලා මමත් ඊළඟ සැරේ කොහොම හරි මේක කරගන්න ඕනේ කියලා ඔන්න අපිට කැමැත්තක් ඇති වෙනවනේ වෙලාවකට හුඟක් වෙලාවට අපි දැකලා තියෙනවා එහෙම කැමැත්තක් ඇති කරගෙන අරමුණකට යනවමයි කියලා පටන් ගත්ත හුඟක් දරුවෝ ටික දවසකින්ම වැඩි අතාරිනවා. හුඟක් අයට තමන් යන අරමුණ ගත්තට ඒ අරමුණ කඩාගෙන යනවා. ඉස්සරහට යන්න බැරි වෙනවා. ඒ ඒ දරා ගන්න බැරිකම්. අපේ දැරීමේ ශක්තිය කියන්නේ අදිෂ්ඨාන ශක්තිය උපරිම වර්ධනය කරගන්න ඕනේ. ඉතින් දැන් මේ අපි කියපු හැම වැඩකදීම දැන් ඔය කිව්වර සටහන් තියෙන හැම වැඩකදීම මේ දැරීමේ ශක්තිය පන්සිල් රකින්නකොට එහෙම මේක වැඩි වෙනවා ටික ටික. එතකොට අර අදිෂ්ඨානයෙන් කටයුතු කරනකොට මම කිව්වා අදිෂ්ඨානයෙන් වෙලාව අරගෙන කටයුතු කරන්න කියලා කරනකොට හරියට වෙලාවට ඒ හැම එකත් එක්ක මේ දැරීමේ ශක්තිය වර්ධනය වෙනවා. ඒක ඒ වුණාට කොච්චර වැඩිලාද කියලා අපි බලන්න ඕනේ. මේක බලා ගන්න ක්‍රමය තමයි අපි ඒක ඒ කියන්නේ අපිට ආවේනිකව හදාගත්ත ක්‍රමයක් තියෙනවා. ඒක අපේ දරුවන්ට සත්‍යවාදීව කරන්න පුළුවන්. එලාම් එකක් හරි නැත්නම් ඔරලෝ වෙලාව මනින උපකරණයක් ළඟ තියාගන්න ඕනේ. නැත්නම් ඔරලෝසු අධ්‍යා බලලා පටන් ගත්තාම හරි. කැමැතිත් නැති අකමැතිත් නැති විෂයක විෂයක් ගන්න ඕනේ. මම ගොඩාක් කැමැති එකක් ගන්න එපා. අකමැති එකක් ගන්නත් එපා. මධ්‍යස්ථ විෂයන් තියෙනවානේ. අය සමහර අය වොන් ගණිතයට ගොඩාක් කැමැති, බුද්ධ ආගමට කැමැති නැහැ. නැත්නම් සමාජ අධ්‍යයනයට හරි මොකක් හරි වෙන ඒ විෂයකට කැමැති නැහැ. තව එකක් තියෙනවා මධ්‍යස්ථයි. අන්නේ මධ්‍යස්ථ විශේෂක පොතක් අරගෙන තියාගන්න ඉස්සරහින්. තියාගෙන මෙහෙම හොඳට කෙලින් හොඳට කෙලින් ඉඳගෙන දැන් පොත බලන්න පටන් ගන්නවා. දැන් ඔන්න වෙලාවම අයිනවා. එක දිගට මේ කරගෙන කරගෙන කරගෙන කරගෙන යනවා. කරගෙන යනකොට කොයි වෙලාවෙ හරි මගේ හිත කියනවා මට මේ මෙහෙම හේතු වෙලා හොඳට හේතු වෙලා කකුල් දෙක දිග ඇරගෙන නිකන් හරි නිදියන් ඉරියව්වට මේසෙම නිදින ඉරියව්වට දැන් මේසෙ අතට රිංගනවා වගේ වැඩක් කරනවා. දැකලා තියෙන සමහර අය හොඳට මෙහෙම හේත් වෙලා ඔළුවත් තියාගෙන පාඩම් කරන්න ගන්නවා. හරි අන්න ඒ තත්තර යන්න කියලා මගේ හිත කියනවා. දැන් ඇඟ කම්මැලි වෙලා වගේ කියනවා. ඒකට හුඟක් කටි කරන්නේ මොකද? අන්න එහෙම ඉරියව්වට යන්න හැරෙනවා. අන්න එහෙම හැරෙන්න වෙන වෙලාව වෙනකොට වෙලා බලන්න. හරිද? එහෙම හැරෙන්න වෙන වෙලාව වෙනකොට වෙලා බලන්න. ඒ තමයි එදා දවසේ දරාගන්න පුළුවන් ප්‍රමාණය. හ්ම්. ඉවසගෙන ගියා ටිකක් දුර ගියා. නමුත් බෑ. ඊට අමතරව ඒ වගේම එකක් වෙනවා මේ ඔළුව බර වෙනවා. හරිද? මේ ඉරියව්ව මෙහෙම තියෙද්දි දැන් මේක නේ එක දිගට හෙල්ලෙන්නේ නැතුව ගල් ගෙඩිය වගේ ඉන්න කියලා නේද? ඉතින් සාමාන්‍යයෙන් මේ නිදහසේ ඔහම කැරක් කැරක් කරන්න පුළුවන්. නමුත් හැබැයි අර අසට යන්න බෑ. මම නිදිය නිරියවට යන්න බෑ. ඔළුව හේතු කරගෙන. ඊට අමතරව ඔය කියන බලවේගයේ එන්න පටන් ගන්නකොට අපේ තියෙන දේවල් අතහැරලා මේ ඔළුව බර වෙනවා. ඉතින් හුඟාකට පාඩම් කරන ගමන් ටිකක් වෙලා ගිහින් මොකද කරන්නේ? මේකට අත තියෙනවා මේ පැත්තනොත් අත තියෙනවා නැත්නම් මෙහෙම මුක්කු තියෙනවා. හරිද? එහෙම ඒවා තියෙනවා. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? දැරීමේ ශක්තිය අඩු වෙලා ඒවා කරන්න උනොත් එහෙම ඒත් වෙලා බලන්න. හරිද? ඒක තමයි එදා දවසේ ස්කෝර එක. එදා දවසේ දත්තය තමන්ගේ. ඊළඟට නැගිටලා යන්න හිතෙනවා. හරිද? කොහොම හරි කරලා ඉඳගෙන ඉඳලා ඉඳලා නෑ මම මේක තව කරගෙන යනවා තව කරගෙන යනවා කියලා හිතලා නෑ ඉන්න බැරුව නැගිටිනවා. ඒ කියන්නේ වැඩේ නැවතුණා. ඒ තමයි දැරීමේ ප්‍රමාණය. ඊළඟ අර කම්මැලිකම වගේ ඇවිල්ලා රස්සට රිංගගෙන නිකන් ඇස් දෙක පියාගෙන ඒ தත්ත්වයටපත් වෙන්න ආව නම් වෙලාව බලන්න ඕනේ. ඒ වගේම නැගිටලා යන්න හිතුනොත් ඒ වගේ වෙන දෙයකින් බාධා වෙලා එක දිගට කරගෙන යන්න බැරි වුණොත් වෙලා බලලා දැන් දැනගන්න මගේ දැරීමේ ශක්තිය මෙච්චරයි කියලා. ඉතින් අදහත් හිතමු එක දරුවෙක් මේක ඇඳලා තිබ්බා. මේ ප්‍රස්තාරය. නැත්නම් අපේ ළමාවරසහනේ මෙයාගේ පටන් අරන් තිබ්බේ 14න් වගේ ගානකින් 14න් හෝ 16න් මට මතක හැටියට පළවෙනි දවසේ 16යි මේ විදිහට මේක ඇඳලා මේක ඇඳලා මට ගෙනත් දුන්නා හරි සාමාන්‍යයෙන් දවස් 3කට විතර සැරයක්වත් මේක කරලා බලනවා එතකොට දැන් අද දිනේ ආයෙ නෑ ආයෙ නෑ ඊළඟ දිනේ කොහොම හරි කමන්නේ එක දිගට බැලුවත් කමන්නේ මොකද ඒ දිනේට අදාළව ලකුණු කරන්නේ නැත්නම් දවස් 3කට සැරයක් නම් ඉරාන් දිනකොට අතන ඉඳන් මෙහාට යඳින්නේ මෙයා 16න් පටන් අරගෙන හැමදාම එයාගේ දෙකක් තුනක් පළවෙනි සැරේ නම් 8ක් විතර වැඩිලා තිබ්බා මට මතකයි ඒක 24 ඊට පස්සේ 23 මේ හැමදාම වර්ධනයක් තිබ්බේ. මෙහෙම මේක වර්ධනය වෙලා තිබ්බා විනාඩි 40 දක්වා. මේ එක මාසෙකදී දැන් මේ ළමයාගේ තියෙනවා දැන් එයා කියනවා යාට කිසිම ගැටලුවක් නැතුව එහෙට මෙහෙට හිත යවන්න නැති වෙන්න අර විදිය වෙන්න නැති වෙන්න විනාඩි 40ක් එක දිගට වැඩ කරන්න පුළුවන්. හරිද? හැබැයි අන්තිම රීඩින් එක තිබුණා 37කට. අන්න අඩු වෙලා මෙහෙම උඩට කියලා මෙහෙම එකපාරටම ලොකු ගැම්මක් ගිහිලා මොහොම ඕක ගිහිලා 40 දක්වා වැඩි වෙලා අන්තිමක 38ට වැඩිලා තිබුණා. මම හයි පුතේ 38 37ට වැඩිලා තිබුණා. මම හයි පුතේ 37ට වැඩිනේ. මට හෙම්බිරිස්සාව හැදලා තිබ්බා. ඒ කියන්නේ එයාට අසනීපයක් තිබ්බ හින්දායි මේක කරගන්න බැරි වුණේ කියලා. හරිද? ඉතින් ඔන්න දැන් මම හිතන අපේ දරුවන්ට තේරෙන්න ඇති කියලා මේ කාරණාව කරන විදිහ මේක සාමාන්‍යයෙන් දවසක දවස් 3කට සැරයක්වත් කරලා තමන්ගේ දැරීමේ ශක්තිය කොච්චර වර්ධනය වෙලා තියෙනවද කියලා බලන්න. එහෙම බලපුවාම අපේ දරුවන්ට හොඳට තේරෙයි දවසින් දවස දවසින් දවස මේක වර්ධනය වෙන හැටි. හැබැයි උතනින් නවතින්නේ දැන් පංචිලුත් රකින්නවා නම් ඔය විදිහට අදිෂ්ඨානයෙන්ුත් කටයුතු කරනවා නම් දැරීමේ ශක්තියත් ඔය විදිහට චෙක් කරලා බලනවා නම් සැරේ සැරේ ඔතනින් එහාට සාමාන්‍ය ජීවිතේ දරන්න පුළුවන්කම වැඩි වෙනවා. ඒ පංචිල් වෙනුත් දරන්න පුළුවන්කම වැඩි වුණා, අදිෂ්ඨාන ශක්තියනුත් දරන්න පුළුවන්කම වැඩි වුණා. මේ වැඩේදී අපි මේක පරීක්ෂා කර කර බලුවා. ඔය විදිහට හිතට ඕන එකක් දරන්න පුළුවන් තත්ත්වේ වැඩි වෙන ශක්තිමත් කෙනෙක් බවට පත් වෙනවා. ඔන්න ඔය වෙලාවට තමයි සමහර දුස්සීලකම්, සමහර මද්ද්‍රව්‍ය වගේ ඒවා එන්නේ. හරිද? ඒ වගේ පුරුදු පුහුණු කරපු වෙලාවක එනවා. දැන් යාළුවෝ කට්ටියක් හිතන්න අපේ හුඟක් වෙලාවට වෙන්නේ මේවා යාළුවෝ හින්දා තමයි මේ තත්ත්වෙටපත් වෙන අපි එකට ඒකෙන් වළක්ව ගන්න වෙනම කාරණාවක් කියන්නම්. නමුත් තමන්ගේ යාළුවෝ තමයි මේ වැඩේ කරන්නේ. අපේ දුවේ පුතේ එකක් මතක තියාගන්න කවුරු හරි යාළුවෙක් අපේ විශේෂයෙන් පුතාලට නිකං හරි කියනවනම් හරිද? මෙන්න මේ මත්පෙත්ත දිව ඇතුලේ තියාගන්න නැත්නම් මේ මද්ද්‍රව්‍ය ටික ගන්න නැත්නම් මේ මත්පැන් ගන්න හරි කියලා මොකක් හරි ක්‍රමවේදයකට තල්ලු කරනවා නම් යාලුකමක් නෑ එතන. හරිද? එතන තියෙන්නේ ඇත්තටම සමහර බැහි වෙච්ච යාළුවෝ ඉන්න අපි දැකලා තියෙනවා. එයාලට එකකින් ගැලවෙන්න බෑ. ගැලවෙන්න බැරුව ඉන්න අය ඉන්නවා. හැබැයි ඒ ඒ අතරතුර හොඳ අය ඉන්නවා. එයාලා හුඟක් වෙලාවට තමන්ගේ යාළුවන්ට කියනවා මට නම් මේකෙන් දැන් ටිකක් ගැලවෙන්න අමාරුයි. මම මේකට පුරුදු වෙලා මම උත්සාහ කරන්නම් හැබැයි ඔයාලා නම් කිට්ටුවට එන්න එපා. හරිද? කවදාක්වත් මත් වෙන දෙයක් ගත්ත නැති කෙනෙකුට ඉස්සෙල්ලාම කවුරු හරි ඒක දෙනවා. දෙන්නෙම කවුරක්වත් නෙවෙයි. ඒකට අහු වෙලා අසරණ වෙලා ඉන්න අය. ඒකට අහු වෙලා කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙලා ඉන්න අය බලන්නේම තව කවුරු හරි මේ කුණුගොඩට දාගන්න. එහෙම තව කවුරු හරි මේ කුණු ගොඩට දාගන්තහම යාළුවට ලොකු සතුටක් වෙනවා. මොකද අර තමන් අමාරු වෙట్లా ඉන්න හින්දා දුකෙන් ඉන්නේ. හරි තව කවුරු කෙනෙක් හරි කෙනෙක් මේකට නැඹුරු කරගත්තාම සතුටක් වෙනවා. ඒ ලනුව කන්නේ අපි. ඒකින්ද දැඩි තීරණයක ඉන්න කවදාකවත් මම මෙතෙන්ට යන්නේ නැහැ කියලා. මෙන්න මේ වැඩවලින් අයින් වෙන්නත් අර වයිසන්දිය ඕන වෙනවද නැද්ද? එතෙන්දිත් වයිසන්දිය එනවා ඉස්සරහට. හරිද? මොකද්ද මම මේ යාළුවොත් එක මේ වැඩේ කරනවද නැත්නම් නොකරනවද කරනවද නොකරනවද නොකරන පැත්තට තියෙන කැමැත්ත වර්ධනය කරන්න ඕනේ කරන පැත්ත තියෙන කැමැත්තට වැඩිය ටික ටික තේරෙනවා නම් අපේ දුවල පුතාලට සෙසෙන් පුතාලට මාව නිකන් ඒ පැත්තට ඇදිලා යයි වගේ මං කොහොමද පාලනය කරගෙන හිටියා මේ මේ කට්ටියත් එක්ක මම නිකන් ඒ පැත්තට යයි වගේ කියලා හිතනවා නම් ඉක්මනට අර මේ කැමැත්ත අරමුණට තියෙන කැමැත්ත තදින් වර්ධනය කරන්න. අනිත් ඒ කොයි වෙලාවකවත් හිතන්න එපා කණ්ඩායමේ ඉන්න අය අතර මද්ද්‍රව්‍ය පාවිච්චි කරේ නැහැ කියන එක නින්දාවට කාරණාව නෙවෙයි. අපේ ලොකු වැඩි අදහස් වෙනවා කියනවා කට්ටිය ඒ පැත්තට නැඹුරු වෙච්ච කට්ටියත් එක්ක එකතු වුණා නම් එයාලා කොච්චරවත් කියන්නේ මේක පාවිච්චි කිරීමේ ආනිසංසමයි කියන්නේ. හරි. ඒතකොට මේ පැත්තටම අපේ හිත ටික ටික ටික ටික මේ පැත්තට නැඹුරු වෙනවා. එතකොට මේකේ ආදීනව හොඳට මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ඉස්සෙල්ලා මම කිව්වා වගේ මේ පැත්තට හිත පොඩ්ඩක්වත් යන්න නැතු වෙන්න කැමැත්තක් හදාගෙන තියාගන්න ඕනේ. මොකද මේ පැත්තට අපිට ලොකු තල්ලු තියෙනවා සමාජයේ ඉන්නකොට ගොඩක් දෙනෙක් අපිට විශේෂයෙන් තරුණ කාලෙදී මේ වගේ දේවල් වලට අබ්බැහි කරවන්න තියෙන කඩ වැඩි. ඉතින් ඒවත් එක්ක වෙන්නේ අපේ නිර්වෘල් මනසේ තියෙන නිරා කියන්නේ යමක් අවබෝධ කරගන්න පුළුවන්කමක් තියෙන මානසිකාරය ටික ටික ටික ටික ටික ටික මොකද වෙන්නේ අඩු වෙලා යනවා. ඉතින් අපේ දරුවෝ දන්නේ නැති වුණාට ඒ කණ්ඩායම එක්ක එකතු වෙලා ඉන්න ඕන නම් ඉන්න. මොකද වෙන කණ්ඩායමක් නැත්නම් ඒ කණ්ඩායමත් එක්ක ඉන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වැරද්ද කරන්න එපා. වැරද්ද කරන්නේ නැතුව දරා ගන්න පුළුවන් වෙලා එවැනි කණ්ඩායමක් එක්ක ඉන්නකොට අපේ දරුවෝ හිතන්නේ සමහර අය හිතන්නේ මේක අවනම්බුවක් මේක හොඳ නෑ ඒ කට්ටියත් එක්ක ඉන්නවනම් මම මේ දේ කරන්න ඕනේ කියලා. නමුත් එහෙම නොකර ඒ කණ්ඩායම ඉන්න කෙනා ගැන එහෙම කර කර ඒ කණ්ඩායමේ ඉන්න අයගේ තියෙන පුදුම ගෞරවනීය පෞරුෂයක් සහිත හැඟීමක්. අපිට කරන්න බෑ අපිට මේක නවත්ත ගන්න බෑ. නමුත් මෙයා මේක කරන්නේ නෑ. ඉතින් අර කට්ටිය උන්න දඟලනවා නන්නනවා නෑ. ඒත් එක දඟලනවා නන්නනවා ප්‍රශ්නයක් නෑ. නේද? අපි දෙමු කොහරි උත්තරයකට ගිහිල්ලා දෙමව්පියොත් එක්ක හරි ගිය වෙලාවක මේ කට්ටියත් එක්ක ඔය පොඩ්ඩක් සප්පායම් වෙනවා කියලා තමන්ගේ යාළුවෝ ටිකක් ගිහිල්ලා. ඉතින් මෙයාත් ගිහිල්ලා එතෙන් වෙලා ඉන්නවා දැන් කට්ටියම කියන අයියෝ මොකක්ද ඕක මොකක්ද කියලා. ඒ පටන් ගන්න පටන් ගන්නල කියන්නේ ජීවිත විනාශය ඒ පටන් ගන්න. තමන්ගේ ජීවිතේ විනාශය තමයි ඒ පටන් ගන්න. ඕක ඉතින් ඔය පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා නේද? ඒ ඒ ඒ ඒ පැල පාප මිත්‍රයන්ගේ ස්වභාවය. හැම වෙලේම හිතන්න මේ පාප මිත්‍රයෙක්. හරිද? මේ තමයි මගේ මගේ මාව විනාශ කරන්න උපන් බලවේගයක් මේ. හරි මේ හොඳකට කියන ඒවා නෙවෙයි. හොඳට බලන්න Tamanට පාඩම් කරන්න කියලා කවුරු හරි කියනවා නම් කොහොම හරි විභාගේ ජය ගන්න කියනවා නම් ඒකට අවශ්‍ය කරන ඕන උදව්වක් කරලා දෙන්නම් කියනවා යාළුවෙක් කියනවා නම් නේද කොහොමනම් හරියන්නේ මේ විදිහට පාඩම් කරන්න ඕන කියලා බනිනවා නම් නේද අන්න ඒ කවුද? ඒ තමයි හොඳ කෙනෙක්. හරිද? ඒ තමයි අපේ ජීවිතයට එකතු කරගන්න ඕන හොඳ යාළුවෙක්. ඉතින් අපි යාළුවෝ ගැන කොයි විදිහටද තියෙන්නේ කියලා අපි ඉදිරියේදී මේවා කතා කරනවා. දැන් මේ తాවකාලිකව ටික අවශ්‍ය කරන දෙයක් නේ කියන්නේ අපි දොර පුතාලට. එතකොට මෙන්න මේ විදිහට මේකෙන් ගැලවිලා වාසය කරන්න පුළුවන් ශක්තිය ඇති කරගන්නම ඕනේ. හරිද? ඒකත් අර හන්දිය කතාව තමයි. හරිද? ඉතින් මේ විදිහට අපේ චිත්ත ශක්තියෙන් වර්ධනය කරගෙන කොහොම හරි තමන්ගේ අරමුණට කොහොම හරි තමන්ගේ අරමුණට යන්න ඕනේ. ඒක තමයි අපේ අපි හැම කෙනෙකුම මේ පුහුණු කරන්නේ අර අදිස්ථාන සටහන ඇඳලා හරිද? කොහොම කොච්චර වෙලාවක් මට මේ මොකක් හරි එකට හිත යොමු කරගෙන ඉන්න පුළුවන්ද කියලා බලලා ඒවා ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික වර්ධනය කරගන්න ඕනේ. හරිද? වර්ධනය කරගන්න ඕනේ තමන්ගේ පැත්තෙන් වැරද්දක් වෙන්න දෙන්නේ නැතුව. කොහොම හරි කරලා වර්ධනය කරගන්න ඕනේ. එතකොට අපිට පුළුවන්කම තියෙනවා අන් අය අභිභවා මහා විශාල ශක්තියක් ඇති කරගන්න මේකෙදි අපි තව දෙයක් කතා කරමු ඕනම දෙයක් අමාරුවෙන් දරාගෙන කරන්න ඕන වෙන්නේ ටික කාලයක්. හරි ඕනම දෙයක් අමාරුවෙන් දරාගෙන කරන්න ඕන වෙන්නේ ටික කාලයයි ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් ජයග්‍රහණය කරනවා කියන එක නෙවෙයි මම කියන්නේ. ඒක පුරුදු වෙනවා. පුරුදු වුණාට පස්සේ කිසි ගාණක් නැතුව කරන්න පුළුවන්. පැයක් පැයක් පාඩම් කරනවා කියන එක ඉස්සෙල්ලාම අමාරුවෙන් පැයක් පාඩම් කරොත් හිතලම ඊට පස්සේ ලේසියෙන් මේක කරන්න පුළුවන්කම ලැබෙයි. ඊට පස්සේ ඒ වෙලාව වෙනකොට ඒක ඕන වෙනවා. ඒකම කරන්න හිතෙනවා. ඉතින් ඒකින්ද අපි ආයාසයෙන් යමක් කරොත් ඒ කියන්නේ ලොකු බලයක් දාලා අමාරුවෙන් යමක් කරොත් ඒක નિરાයාසයෙන් කරන්න පුළුවන් තත්ත්වෙට පත් වෙනවා. මෙන්න මේ අදහස අපි ළඟ හැම වෙලෙම තියාගන්න ඕනේ. හරිද? මොකක්ද යමක් ආයාසයෙන් යම් කාලයක් කිරීමෙන් ඒක નિરાයාසයෙන් කරන්න පුළුවන් තත්ත්වෙට පත් වෙනවා කියන එක පේන තැනක දීලා තියාගන්න. හරිද? මම එහෙම ඒවා කියන්නම් සැරෙන් සැරේ. මේක අත්‍යවශ්‍ය කාරණාවක්. හැම වෙලෙම පේන තැනක ලියලා තියාගන්න ඕනේ යමක් ආයාසයෙන් කිරීමෙන් ඒක નિરાයාසයෙන් කරන්න පුළුවන් තත්යකට පත් වෙනවා. යමක් ආයාසයෙන් කිරීමෙන් ඒක નિરાයාසයෙන් කරන්න පුළුවන් තත්යකට පත් වෙනවා කියන එක ලියලා මේසයට කොලේ හරි පිටියේ හරි කොතනක හරි ගහලා තියාගන්න. හරි? මේක අපි දකින්න ඕනේ අපි වැඩ කරනකොට දරාගෙන වැඩ කරනකොට මේක දකින්න තැනක තියාගන්න ඕනේ. එතකොට දැන් ආයාසයෙන් තමයි මේ යම් සමහර දේවල් කරන්නේ. අමාරුයි. නැත්තම් අමාරුවෙන් කරනකොට පීඩනයක් එනවා අපිට. හරි. මේ පීඩනය දරා ගන්න මේ පීඩනය නැති කර ගන්න නම් කරන්න ඕනේ ඒක කරලම පුරුදු වෙන එක. අතාරින එක නෙමෙයි. අතහැරියට ගමන් නැහැ වෙන කරන්න දෙයක් තියෙනවා. එතකොට අමාරුවෙන් යමක් කරන එකද හොඳ ලේසියෙන් යමක් කරන එකද හොඳ? ලේසියෙන් යමක් කරන එක ගොඩක් හොඳයි. එහෙනම් ඉක්මනට පුහුණු කරලා ලේසියෙන් මේක කරන්න ඕනේ. එතකොට අපේ හිතට දැනෙන අමාරුව දැනෙන්නේ නැහැ. හිත බොහෝම කැමැත්තෙන් මේක කරන්නේ. හරි දැකලා තියෙන සමහර අය මහා අමාරු වැඩ හිනහවෙවි කරනවා. හරි. එතකොට එයාලා හැම වෙලේම ඉන්නේ සන්තෝෂයෙන්. ඉතින් ආයාසයෙන් අමාරුවෙන් දරාගෙන යමක් කරනවට වැඩිය දැනගන්න මං ටික දවසක් මේක ආයාසයෙන් දරාගෙන කරනවා කියලා දැනගන්නවා. දැනගෙන මොකද කරන්නේ? එහෙම කරොත් එහෙමට හැමදාම ආයාසයෙන් කරන්න ඕනේ නැහැ කියලා තේරෙනවා. එදාට ඒක පහසු වෙනවා. මේ බලන්න මම හිතනවා අපේ දරුවන්ට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම මේක උදාහරණයකින් කියන්නම්. පාන්දර නැගිට ගන්න බැරි කෙනෙකුට අපි හතරට විතර කතා කරනවා. පාන්දර. කතා කරපුවාම ඔන්න මොකද වෙන්නේ? එයාගේ ඇඟ රිදෙනවා. හිතත් රිදෙනවා. නේද? ඇඟත් රිදෙනවා, හිතත් රිදෙනවා. එතකොට මොකද කරන්න ඕනේ? දැන් දරාගෙන ඉන්නවා කොහොම හරි කරලා. ඊළඟ දවසෙත් නැගිටිනවා. ඊළඟ දවසෙත් නැගිටිනවා. ඊළඟ දවසෙත් කොහොම හරි අම්මට හරි කියලා කොහොම හරි නැගිටිනවා. හරි. හැබැයි අන්තිමට මොකද වෙන්නේ? පළවෙනි දවසට වැඩිය දෙවෙනි දවස ලේසි දමාරුද? ලේසි දෙවෙනි දවසට වැඩිය තුන්වෙනි දවස ලේසි තුන්වෙනි දවසට වැඩිය හතරවෙනි දවස ලේසි මෙහෙම මෙහෙම මෙහෙම යන්න යන්න යන්න යන්න ලේසි කියන්නේ මොකද්ද? අර ආපු අමාරුව අඩු වෙනවා. අන්තිමට මේක පුරුදු වෙනවා. පුරුදු වෙනවා කියන්නේ මොකද්ද? අමාරු නේ. හරිද? දැන් එක්කෙනෙක් අමාරුවෙන් පාන්දර නැගිටිනවා. එක්කෙනෙක් නේද නිකම්ම පාන්දර නැගිට ගන්නවා. ඕනම දෙයක් ආයාසයෙන් කරොත් ඒක નિરાයාසයෙන් කරන තත්යකට පත් වෙනවා. ඒක දැනගත්ත නුවණ තියෙන දරුවා මොකද කරන්නේ? දැඩි තීරණයක් අරගෙන ආයාසයෙන් පැයක් විතර දවසකට පාඩම් කරන්න පුරුදු වෙනවා. ඉතින් මුලදී හරිය අමාරුයි. හැබැයි පස්සේ ලේසියෙන්ම මේ කරන්න පුළුවන් දවසකට පැයක් හැන්දෑවේ පාඩම් කරන එක ස්ථිර වෙලා දවස් දෙකක් හදිසිය නැති වෙන එක ඇත්ත නෑ එහෙම වෙන්න පුළුවන් උත්සවයක් තියෙන වෙලාවක මොකක් හරි විශේෂ අවස්ථාවක් නමුත් හැමදාම එහෙම කිරීමේ අවස්ථාවයක් කොහොමත්ම නෑ මොකද දන්නවා මම මේක මේක මෙහෙම එක දිගට පුහුණු කරොත් මේකෙන් ගැලවෙන්න මේ අමාරු වලින් ගැලවෙන්න පුළුවන් කියලා එතකොට එයා මොකද කරන්නේ? ආ වේගෙන් වැඩ කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ ඔය කියන අදිස්ථාන සටහන මේව හරීම රස දේවල් නේද? කා ගැන සටහන්ද මේ? තමන් ගැන සටහන්. තමන්ගේ ජීවිතය ගැන, තමන්ගේ මානසික ශක්තිය ගැන. අපි ඉදිරියට තව මේ දේවල් සාකච්ඡා කරමු. මේවා සාකච්ඡා කරනකොට අපිට ජීවිතේ හදාගන්න ඕන ලොකු දේවල් ධර්මය තුළින් උපයාස පෑගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. එහෙමනම් අද දවසේ මේ ධර්ම දේශනාව අපේ දරුවන් වෙනුවෙන් සකස් කරලා දායකත්වය දරවුව පිරිසගේ ඒ දායකත්වය ලැබුණේ නැත්නම් අපිට මේ දරුවන්ට මේ ධර්මය ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපිට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරගත්ත මේ පින්නන්ත පිරිස තමයි මේ මැදිරියේ ඉන්නේ. ඉතින් ඒ කට්ටියගේ දායකත්වය හේතු වුණා අපිට අද මේ ධර්ම දේශනාව ලෝකේ පුරාම ප්‍රචාරය කරන්න. ඉතින් ඒකින්ද අපි ප්‍රාර්ථනා කරමු ධර්ම ශ්‍රවණය කරපය මේ පින්වන්ත හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ පින්වන්ත පිරිසත් ධර්ම අවබෝධය සඳහාම වෙහෙසෙන නිවන් මාර්ග ප්‍රත්‍යක්ෂා ආදී වැඩසටහන් අහන සුපින්වත් පිරිසක් එය අදත් කිසිම ආකාරයක දායකත්ව කොලයක් ලබා දෙන්නේ නැහැ. නමුත් අපි මේ පින්නන්ත අය වෙනුවෙන් මේ පින්නන්ත අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු මේ ජීවිත කාලයේදීම උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවන ලැබේවා මේ පරිලෝකියත් අන්ට මේ පින් අනුමෝදන් වේවා හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති